ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉක්ෂුන් වහන්සේලාට නියම කළා තියෙනවා සේකයා කියලා සිකපද 75ක්. එවතුම් පැවතුම් ගැන තියෙනවා 26ක්. 26 ඇතුළ 29ක්ම තියෙනවා. ආහාර පාන පරිභෝගය සඳහා 30ක් තියෙනවා. හැබැයි ඒවා අපේ බෞද්ධ ජීවිතවලට බොහෝම ප්‍රයෝජනයි. ඒ කාලේ අදත් ඉන්දියාවේ ඒ කාලෙත් අදත් පවත්න අසංවරකම් සංවර කරන්න මේ සිකපද පනවලා තියෙනවා. ඉන් සමහර කීපයක් භික්ෂුන් වහන්සේලාට පමණයි. එසේ නැත්නම් කාටත් වැදගත් මේ පිළිවෙත් ශාසයක් එහි සඳහන්ව තියෙනවා. චක්කුණා සංවරෝ සාධු සාධුසෝතේන සංවරෝ ධානේන සංවරෝ සාධු සාධු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ භික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්චති ඒකතන ඒ කියන්නේ ධම්මපදයේ භික්ෂු වර්ගයේ මුලටම තියෙන ගාථා හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තමු අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සම්පිසුතෝ තමාහු භික්ඛුන් ඔය තවත් සංවර ගාථාවක් යෝමුක සංයතෝ භික්ඛු මිතභානි අනුද්දතෝ අත්ථං ධම්මං ච දීපේති මధుරං තස්ස භාසිතං ඔය තවත් සංවරය සඳහා ගාතාව. සුගතා පහම භික්ෂු වර්ගයේ ධම්මපදයේ. ශේඛිය ඔකට සම්බන්ධ කරලා ගන්නට ඕන. ඇසෙන් සංවර වීම උතුම්. සක්කුණා සංවරෝ සාදු ඇසෙන් සංවර වීම උතුම්. සාදු සෝතේන සංවරෝ කණින් සංවර වීමත් උතුම්. ඝාණේසං ඝාණේන සංවරෝ සාදු. නාසිකාවෙන් සංවර වීමක් සුදුසුයි උතුම්. සාදු ජීවහාය සංවරෝ. දිවෙන් රස සංවර වීමක් උතුම්. කායන සංවරෝ සාදු. කයින් සංවර වීමක් උතුම්. සාදු වාචාය සංවරෝ වචනින් සංවර වීමක් උතුම්. මනසා සංවරෝ සාදු. සිතින් සංවර වීමක් උතුම්. සාදු සම්බත් සංවරෝ මේ හැමතැනම සංවර වීම උතුම්. සම්බත් සංවතෝ වික්ඛු සම්බ දුක්ඛා පමුච්චති. මේ හැමතැනම සංවර වූ බෞද්ධයා දුකින් මිදෙනවා. හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තමෝ අතින් සංවරයි. පයින් සංවරයි. වචනෙන් සංවරයි. හැම පැත්තෙම යම් කෙනෙක් සංවර නම් සබ්බත් හත් සංයතෝ පාද සංයතෝ වාචා සංයතෝ සංයතුත්තම අජ්ජත් රතු තමන්ගේ సంతාන ගැන ආධ්‍යාත්මික ගුණ ගැන ඇලීමෙන් වාසය කරනවා සමාහිතෝ තන්පත් මනසින් වාසය කරනවා ඒකෝ සන්තුසිතෝ තමාහු භික්ඛුන් ඒ භික්ෂුන් වහන්සේ නැත්නම් යෝගාවචරයා බෞද්ධයා තමාම තමන් සැනසෙනවා යෝමුක සංයතෝ භික්ඛු යම් කෙනෙක් වචනේ සංවදයි. හිතභාණී අනුද්දතෝ පමණට කතා කරනවා විසිරෙන වචන කියන්නේ. අනුද්දතෝ කියන්නේ විසිරෙන වචන කියන්නේ නිකම් වාචාල වචන කියන්නේ. එතකොට මధుරන්තස්ස භාසිතං අත්තං ධම්මං චීපේති අර්ථයේ ධර්මයේ හපද්‍යාත්ම කියනවා එයාටගේ කතා බොහොම නිරි ඔය විදිහට ධම්මපදයේ තියෙනවා. දැන් ඒකට සාමාන්‍යයෙන් ගිහි ජීවිතවලට අවශ්‍ය වෙන ශේඛයා ගැන කෙටියෙන් හඳුන්වා බලමු. වික්ෂුන් වහන්සේලාට තියෙනවා පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්ඛාකරණීයා පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛාකරණීයා සුසංගතෝ අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සුසංගතෝ අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ ගමිස්සාමි තිසික්ඛා කරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ නිසීදිස්සාමි තිසික්ඛා කරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ ගමිස්සාමි තිසික්ඛා කරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ නිසීදිස්සාමි තිසික්ඛා කරණීයා න උක්ඛිත්තකායන්තර ඝරේ ගමිස්සාමි ති සික්ඛාකරණීයන උක්ඛිත්තකායන්තර ඝරේ නිසීදිස්සාමි ති සික්ඛාකරණීයන 10ක් වෙනවා එතන. වික්ෂූන් වහන්සේ අඳින්න ඕන ශරීරයේ වට වෙන හැටියට. විවෘත නැතුව, කොන් එල්ලෙන්නේ නැතුව, ශල් කියන්නේ නැතුව, අලංකාර නැතුව අඳින්න ඕන වික්ෂූන් වහන්සේ. අඳින අඳිනකොට. ඉතින් ජීවිතයේ හැම වෙලේ අලංකාර අඳින්න වෙනවා. නමුත් ඒක සංවර ඇඳීම එතන නියම. පරිමණ්ඩලන් පාරුපිස්සාමි. සිවුරු පොරවන කොටත් ඇඟ වැහෙන්ද පෙරවන්න ඕනේ. මුළු ඇඟම වැහෙන්න ඕනේ. රවුම් වෙලා වැහෙන්න ඕනේ. පරිමණ්ඩලන් කියන්නේ ඒකයි. සිවුරු කොන් ඉස්සෙන්නේ පාත් වෙන්නේ නැතුව පාපසින් වටකොට අඳින්නට ඕනේ, පෙරවන්නට ඕනේ. සුපටිච්ඡන්නෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. කියන්නේ ස්ථාණයෙන් බැහැර ස්ථාණයෙන් බහැර ගම්මානෙට නගරකට යනවා නම් සුපටිච්ඡන්නෝ. මේ අත් දෙකේ මණික්කත්වයෙන් ඉහළ දෙල්ලේ දෙල්ලෙන් යට දෙපායේ මේ ඇස් රට තියෙන ඇස් රටෙන් මෙහෙම අඟල් හතරකින් උඩ වැහෙන්න ඕනේ. ඒක සුපටිච්ඡන්නෝ. හොඳට පිළිසම් වෙලා උල්ලා තියන්න ඕනේ. යෝරුකෝ කියනවා නම් මහාපත්ති. ඒක අසංහරයක්. ඊළඟට ගමිස්සාමි නිසේදිස්සාමි. ඒකට යනකොටත් ඒ සංවරය තියෙනම ස්ථානින් බහැර වාඩි වෙනකොටත් ඒ සංවරයට වාඩි වෙන්න ඕන. ඊළඟට සුසංවතෝ අන්තරගාරේ ගමිස්සාමි නිසේදිස්සාමි. ගමන් බියම යනකොට ස්ථානින් බහැර සංවරෝ යන්න ඕන. සුසංවිතෝ. ඒ කියන්නේ දඟලන්නේ නැතුව, දුවන්නේ පලින් නැතුව, දුවන්නේ පයින් නැතුව, කලබල නැතුව සාන්තව යන්න ඕන. ඒ වගේ වාඩිලා ඉන්න කොටත් එහෙම. ඔක්කිට චක්කුවන්තර ගපේ ගමේශාම නිසීදිස්සාම භික්ෂුන් වහන්සේට ඒ ගණිතය කරන්න බෑ. භික්ෂුන් වහන්සේ ගමනක් යනකොට යටිහෙලාලෝ යැස් ඇතුව යන්නට ඕනේ. වාඩිලා ඉන්න කොටත් එහෙම. අන්තරාවක් කියන තැන බලන්න පුළුවන්. ඇහැරලා. අනිත් වෙලාවේ ගමයකට වඩා බලන්නේ. ඊළඟට න උක්තිච්ඡ කායන්තර ගරේ ගමිස්සාමි නිසිද්දිස්සාමි වික්ෂුන් වහන්සේගේ සූර තියනවානේ දැන් ওই සමහර ගිහි පැරණි ගිහි ඇත්තෝ යට ඇඳුමක් තියෙන උඩ ඇඳුමක් තියෙන උඩ ඇඳුම ටිකක් උස්සා ගන්නවා ධනෙ දක්වා ආරක්ෂාව නමුත් ඒක කැපෙන භික්ෂුවට හෝ ඒකට ඒකෙන් කියන්නේ අසංවරකම ඒකට වාඩිලෙන කොටත් මේ මැසිරු කොනක් උස්සගෙන ඉන්න තහනම් ඊළඟට න උජ්ජාග්ගිකාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. අපසද්දවාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. න කායපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. ද බාහුපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. න ශීෂපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. උතන තියෙනවා 10ක්. භික්ෂුන් වහන්සේ නම් ගමනක් යනකොට න උජ්ජාග්ගිකාය. මහා හඳින් සිනා නොවිය යුතුයි. මහා හඩෙන් සිනා වීම අසංවරය. ඒකට කියනවා නම් අපේ සිංහල භාෂෙන් කොක් හඬලා hina වෙනවා කියලා නේද? කොක් හඬලා hina වෙනවා. ඒ hina වීමේ කොටස් තියෙනවා හයක්. ඉතින් උගන්ලා තියෙනවා වක්තුස්මින් හසනීයස්මින් නිහිතමත්තන් තුවර්ථති. සිනා වෙන්න කාරණයක් තියෙනවා දෙතුල විවෘත වුණා පමණක් ඇති. සද්ද නගන්නේ. ඊළඟට යනකොටත් වාඩිලා ඉන්නකොටත් මහා ආදී ශිලා නොවිය යුතුයි. ඊළඟට සසංගතු අපසද්දෝ අපසද්දෝ කියන්නේ කතාව. දැන් ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ගිහි පින්නතුනේ කරන්න බෑ. තමන්ගේ කතාව දොළොස් ශ්‍රීණක් ඇතුළත ඉන්න කෙනෙකුට අහුනට ඒ විදිහට කතා කිරීම ඇති. ඒක වඩා සාධන ගන්න එපා කියනවා. අයියෙන් කෑ ගහලා කියන්නේ එපා. 12 වෙනි කියන්නේ අඩි 18ක්නේ. ඒ අඩි 18ක් ඈතින් ඉන්නකොට මේ වචනේ තේරෙනවා. ඉන්හාට සද්දය ඇනෝ තේරෙන්නේ ඒ මට්ටමට කතා කිරීම පුරුදු කරගන්න ඕනේ ස්ථානින් බහැර. ඊළඟට මේ කාය ප්‍රචාලකම්, බාහුව ප්‍රචාලකම්, සීස ප්‍රචාලකම් කියන්නේ කය පද්දෝ පද්දෝ යන්නේ. යන්නත් වාඩිලා ඉන්නත් කැප නැහැ. සමහර පැද්ද පැද්ද ඉන්නවනේ මේ. ඊළඟට බාහුව ප්‍රචාලකම් අධ්‍යක මේ පද්දවනවා යනකොට යනකොට වාඩිලා යනකොට අධ්‍යක පද්දවන්නේ නැතිව තියෙන්න ඕන. දැන් සීසප්පචාලකම් ඉස හොල්ල හොල්ල යන්න හොඳ නැහැ. වාඩි වෙනකොට ඉස හොල්ල හොල්ල ඉන්න හොඳ නැහැ. පිස්සෙක් කියලා හිතනවා. ඊළඟට තුන්වෙනි දශකය කියන්නේ න කම්බකතෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න වේට ඕගුන්තිතෝ අන්තරගමේ ගමිස් අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න උක්කුටිකාය අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි උච්ච කුත්ක යන්ත්‍රගරයේ ගමිස්සාමි නේ පල්ලක්ඛිකා යන්ත්‍රගරයේ නිසීදිස්සාමි. එතන තියෙනවා හයක්. නේ කම්බකතු අන්තර්ගාරයේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ දැන් භික්ෂුන් වහන්සේටයි ඒක විශේෂිතින් ගිහින් තුන් දෙක සමහරුන්ට පුරුදුලා තියෙනවා. අත් දෙක මෙහෙම තියාගෙන යන් දෙන්න තත්කත නැහැ. එතකොට වාඩිලන කොටත් දැද්දක මෙහෙම තියාගෙන ඉන්න කැප නැහැ. ස්ථානෙන් බැහැර ස්ථානය ඇතුලේ නෙමෙයි. ගන්න බෑර ගමක නගරයක ගෙදරක. ඊළඟට න ඕගුන්දිත සීසු. ඒ කියන්නේ ඉස වහගෙන ගිලංකමක් තියෙනවනම් පුළුවන්. ගිලංකමක් නැත්නම් ඉස වහගෙන ගම යන්න සුදුසු නෑ. ඉස වහගෙන ගමේ වාඩිලා ඉන්න සුදුසු නෑ. ඕගුන්දිත. අර මේ මේ රටෙත් ඇති සිංහල රටයට මුස්ලිම් අම්මලා වහගෙන යන්නේ ඒ වගේ. ඊළඟට නෑ උක්කුටිකායන්තර ගරේ ගමිස්සාමි. උක්කුටික කියන්නේ ඇඟිලි යකින් අදී තියෙනවා. පිළිඟු උසගෙන ඇඟිලි යකින් අදී තියෙනවා. ඒක කැප නෑ. එන්නත්නම් විලුඹියෙන් පමණක් අදී තියෙන ඇඟිලි පැත්ත උසගෙන. ඒ දෙකම කැප නෑ. දැන් පල්ලක්කාන්තර ගරේ නිසීදිස්සාමි. අන්න ඒක පාටක් වැදගත් වෙනවා. දැන් පල්ලක්කා කියලා කියන්නේ ඒක පැරණි වචනේ කියන අකවටු බැඳගෙන කියලා. අකවටු කියලා කියන්නේ මොනවද? අත් දෙකෙන් මෙහෙම ධනිස් දෙක වට කරගෙන වාඩි වීම. ඒක හත්ත පල්ලත්තික. දුෂ්ට පල්ලත්තික කියලා කියනවා දැන් ඉන්දියාවේ දැනටත් තියෙන අය ස්ටේෂන් වල එහෙම වැඩ කරන සේවකයෝ. එයාත් අන්න ආසනවල වාඩි වෙන්න කැප නැහැනේ. රතු පටියක් තියෙන රතු පටියේ මෙහෙම ඇඟ වාටේ දාගෙන ධනිස් දෙක දාගෙන ඉන්නවා. පාංශි කුටිය වඩනවා. ඒක කැප නැහැ. ඒකට කියනවා පල්ලාප්තිකා නිසින්න කියලා. ඒක කැප නැහැ. තව ඊළඟට හතරක් කියන එක භික්ෂූන් වහන්සේලට පමණයි අනිත් අයටත් ඉතින් සුදුසුයි. සක්කච්ඡම් පින්දපාතම් පටිඝිහිසා පත්ථසඤ්ඤිතින්දපාතම් පටිඝිහිසා සම්ප්‍රා සමසූපකම් බින්දපාතම් පටිඝිහිසාම සමචිත්තිකම් බින්දපාතම් පටිඝිහිසාම කියලා හතරක් තියෙනවා භික්ෂූන් වහන්සේගේ ආහාර පිළිගැනීම ගැන. සක්කච්ඡම් පිල්ලපාතම් පටිඝේසාමි කියන්නේ ප්‍රතිවේක්ෂා කරමින් සකස්වට පිළිගන්න ඕනේ. ඒ කියන්නේ බොහොම ගෞරවයෙන් දෑතින් පිළිගන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ වුණා පිළිපාත ගන්නකොට දෑතින් පිළිගන්නවා. කෝප්ප ගන්නකොට දෑතින් පිළිගන්නවා. ඒක සක්කච්ඡ ප්‍රතිග්‍රහණය. ඊළඟට පක්ෂ සංඤේ පිළිපාතන් තමන් පාත්‍රේ නම්, හිඟාන නම්, කෝපේ නම් ඒක මේක ගැටෙන්න පුළුවන් කියන සංඥාව හිතා තියාගෙන බොහොම සිහියෙන් අල්ලන්න ඕනේ. මේ කාටවත් හොඳයි නේද? දැන් දැක් ඇල්ලුවත්, ඉංගානම් ඇල්ලුවත් වැටෙන්නේ නැතුව ගෞරවයෙන් අල්ලන්න ඕනේ. ඊළඟට සමසූපකම් ඒක භික්ෂුන් වහන්සේලාට විනී නීතියක් වෙන දැන් ඉස්සර කාලේ සූප කියලා ව්‍යංජනයක් තියෙන. සූප කියන්නේ දැන් මේ ලෝල වගේ නෙමෙයි. මුං ඇට වලින්, කඩල ඇට වලින්, එහෙම නැත්නම් මේ පරිප්පෝලින් මේ හදනවා මේ ඝන ආහාරයක්. දැන් ඕට්ස් හදන්නේ ඒ වගේ. ඒක බතයක කැමත ගන්නෙ ඒවා සූප කියනවා. හොද්ද නෙමෙයි. නැළුම නෙමෙයි. ඒක දැන් සාමාන්‍යයෙන් ඔය අපේ ලංකාවේ හදනවා දැනුත්. මේ උඳු වලින් හදනවා. ඒක මෙහෙම අතින් ගන්න පුළුවන්. එතකොට ඒක බතෙන් හතරෙන් පංගුවට ගන්න ඕනේ. බත් හැඳි දෙකයි නම් අර හැඳි භාගයයි. බත්ඇඳි හතරයි නේ ඒක හැන්දක් ගන්න පුළුවන් සූප. ඒක සම සූපක. බතරෙන් බතෙන් හතරෙන් කොටස ගන්න ඕනේ. ඒක පෝෂ්‍ය පෝෂ්‍ය නිසා. ඈ? තලක වගේ තමයි. තලක වගේ තමයි. ඔය දැන් ඇට වර්ග බෙදලා ඇට වර්ග වලින් ඔක මේ මේ තාමත් අපේ ලංකාවේ තියෙන ඈත පළාත්වල මේ පිටිසර පළාත්වල තියෙනවා. ඒකට නම් මුං යට ආනන ඔය වගේ වචන කියනවා. මේ හොද්දක් නෙමෙයි ඒක. ඒක අනිත් ව්‍යංජනවලට වඩා ගන්න පුළුවන් බතින් හතරින් පංගුවට. අනිත් සීලම ව්‍යංජන ගන්න පුළුවන් බතින් හතරින් පංගුවටයි ඔක්කොම එකතු වුණොත්. අරක ඒ අනිත් ව්‍යංජනවලට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. ඊළඟට සම සිත්තිකම් පටිච්චේස. ඒ කියන්නේ වික්ෂුව මේ පාත්‍රය පිළිගන්නකොට ඕනනම් වැඩිපුර ගන්න ඕන නම් මුව පිටින් යට තියෙන්න ඕනේ. මූවිලකින් උඩට මේ බත් වලක් පැති වුණොත් වරදි. දැන් අපි පාත්‍රයේ මූවිලක තියෙනවානේ. ඒක නූලක් ඇද්දොත් ඒක ගෑවෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මේක තමයි සමතිත්තික. ඒ වැඩිපුර ගන්නවා නම් දැන් සමහර ස්වාමීන් වහන්සේලාට ගොඩාක් වඳන්න පුළුවන් බුදුරජාණන් වහන්සේත් එහෙම වඳලා තියෙනවා. පාත්‍රයේ පිරෙන්න වඳලා තියෙනවා. එහෙම ඉස්සර අපේ හාමුදුරින්දලා තියෙනවා. මුළු පාත්‍රයේම තියෙන කොටස වඳන තරම් නිරෝගී. ඊළඟට තියෙනවා ඒක ආහාර ගැන තමයි දැන් ওই හතර ඉඳලා දිගට 30ක් තියෙන ආහාර ගැන. අනිත් ඒවා කාටත් සාධාරණයි. සක්කච්ඡම් පින්නපාතම් බුද්ධිස්සාමි, පත්තසඤ්ඤේ පින්නපාතම් බුද්ධිස්සාමි. සමසූපකම් පින්නපාතම් සම සපදානම් පින්නපාතම් බුද්ධිස්සාමි, සමසූපකම් පින්නපාතම් බුද්ධිස්සාමි. නතුපතෝ මද්දිත්වා පින්නපාතම් බුද්ධිස්සාමි. නබුඤ්ජමානෝ න සූපං වා ඕදනං වා අබිලානෝ අත්තනෝ අත්තා විඤ්ඤාපෙත්තා බුඤ්ජිස්සාමි න සූපං වා ව්‍යඤ්ජනං වා ඕදනේන පටිච්ඡාදෙස්සාමි වියෝ කම්මිතං උපාදායාති ඊළඟට න උජ්ජාන සංඤේ පරිසම්පත්තං ඕලෝකෙස්සාමිති නාති මහන්තං කබලං කරිස්සාමිති පරිමණ්ඩලං ආරෝපං කරිස්සාමිති 10ක් උතන තියෙනවා ඒ කියන්නේ දැන් ආහාර ගන්නකොට වික්ෂුන් වහන්සේට දාපිසිල් පිරිසාරේ ප්‍රතිවේක්ෂා කළාම ගන්නට ඕනේ. ප්‍රතිවේක්ෂා කළා ආහාර ගන්න. ඒක සත්‍යච්ඡම් පින්දුපාතම් බුද්ධිසා. පට්ඨ සංඥය කියන්නේ හොඳට කල්පනාවෙන් භාජනේ ප්‍රවේශයෙන් අල්ලගෙන ආහාර ගන්න ඕනේ. ඒක සංවරය. ඊළඟට සපදාන ගන්න එක තැන සපදාන සපදාන කියන්නේ තමන්ගේ පැත්තේ ඉඳලා කොනින් කොනට ගන්න ඕනේ. එහෙන් මෙහෙන් ගන්න නැතුව සපදාන සමසූපකම් අර උඩින් කියවා වගේම ආහාර ගන්නකොට සූප වැඩි නම් ගානට ගන්න ඕනේ. සමසූපකම්. මේ සූපකතෝ ඕමද්දිත්වා. ඒ කියන්නේ මුදුලින් අනන්නකව ගන්න ඕනේ. දැන් හිඟානේ හැටි පාත්‍රය හැටි මුදුලින් යනොත් අසංවදයි. ඒක කියනවා හේතුවක්. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් කුසගින්නේ ආවනේ. මුදුනේ කාලා දිවනනම් දෙන්න බෑනේ ඉඳුල්නේ. කොන කෙඳලා ගත්තනම් ඉතුරු ටික හරි දෙන්න පුළුවන් අපිරිසුදු නැහැ නිදුල් වෙලා නැහැ අන්න ඒ වගේ අවස්ථා සලකාගෙන දැන් විසුණු වහන්සේලාටත් එහෙම වෙනවනේ දැන් සමහර ආගන්තුක නමක් ආවා මගේ පාත්‍රය දාන විතරයි තියෙන්නේ ඉතින් මම කොන කෙඳලා වන්දලා කියුණා නම් අර ඉතුරු ටික හරි දෙන්න පුළුවන් ඒක ඉතින් වෙනස් වෙනවා ඊළඟට නසූපංවා ඕදනංවා අගිලානෝ අත්නෝ අත්තා විඤ්ඤාපෙත්තා බුද්ධිස්සාමි දැන් භික්ෂුවට ඒක විශේෂයි. තමන්ගේ ලංකමක් නැත්නම් අර සූප කියන කොටසක් බත හෝ අනේ මට බත් බෙදන්න මට සූප බෙදන්න කියලා එල්ලන්න කැපන්නේ. මේ විලෝට ඒක අසංවරයි. එහෙනම් කොහොමද ඕන වුණොත් ඉල්ලන්නේ? දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් තව කෙනෙක් ඉන්නවා නම් මේ ස්වාමීන් වහන්සේ මේ බත් බෙද. එතන මට ජීනවා. <laughs> නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. බෙදන්න කියන්නට මේ දාන තියනවාද? රට දෙනවාද? එතන මට ඕනේ කියලා කිව්වේ නෑ. කලාතුරකින් කලාතුරකින් පිළිගන්න දෙයක්. ඊළඟ එක තමයි රහස. ස්නේහ සූපංවා ව්‍යංජනංවා ඕදෙනින පටිච්චාදේශා බිහියෝ කම්මිතං උපාදායත සික්ඛාකරණීය. සූපහරි දැන් ඔය මේ එළවලු මස් මාළු මොන හරි රසවත් දෙයක් හරි බෙදුවාම අය බෙදාගෙන යනවනේ ගවමේ තමන් එක බස්සයට හංගගෙන. එතකොට අය බෙදෙනවනේ. අර වැඩියෙන් ගන්නවා. ඒක කැපෙන එක අසංගරයි. පුළුවන් පුළුවන් පුළුවන් ඒක කියන්න පුළුවන් එහෙම කියනකොට පුළුවන් Taman ඉල්ලන්නයි කැපෙ නැත්තේ ඒ නිසා අර සූප ව්‍යංජනාදී රසයට නොසඟවි යුතුයි ඒක අසංවරයක් සෑම ගැන අනිත් එක එකක් අදහා ආස්තමත් ඒ කියන්නේ උද්ධාන සංඤේ පරේ සම්පත්තන් කැම ගන්නකොට විසුණු වාසලේ හරි දායකෝ හරි ආ මට ටිකයි බෙදලා තියෙනවා අනිත් කෙන ගොඩයි කියලා මේ තරහ ඉතින් ඒ කියන්නේ මේ අමනාපයක් අසතුටින් බැලුවොත් ඒක ආසංගරය. මට අසවල් දෙයලා මට දීලා නැහැ. අනිත් පැත්තෙන් දීලා තියෙනවා. ඉතින් එහෙම හිතුවොත් වැරදි. හැබැයි බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කොහොමද? ඒ ළඟ ඉන්න එකනට අඩුපාඩුවක් තියෙනවනේ. ඒක දැකලා බෙදවන්න බැලුවට කමන්නේ ඒක කිනක්. දැන් එයාට ඉල්ලන්නේ නැහැ. අපේ ළඟ ඉන්න එකනා බලනවා මොනවද අඩුපාඩු බලලා මේ මේ ධ්‍යාති බෙදන්න කියලා කියන්න පුළුවන්. ඒ බැලීම අක්ෂාසිතන් නෙමෙයි මෛත්‍රියෙන් කරුණාව. ඊළඟට නාති මහන්තං කබලං කරිස්සාමි. දැන් ඔය ඉස්සර ගුලි කරලනේ දානි ගන්න දැන් නම් ගුලි කරන්න බෑ දැන් තියෙන හාල්. අනික අර මේ මේ සූප තියනවා නම් ගුලි කරන්න පුළුවන්. ඒතකොට ගුලි කරලා ගන්න එක නාති මහන්තං කටට හපන්න පුළුවන් ප්‍රමාණයට වන ගන්න. ඊට වඩා ලොකුට ගත්තොත් ඒ අසංවරයි. කට පිරෙනවනේ හපන්න බැහැ. ඊළඟට පරමණ්ඩලං ආලෝකං කරිස්සාමි. දැන් මේ පිටු හදනකොට දැන් තෙහෙල් ගෙඩිය වගේ දිගට හුරුව හදන්නේ නැතුව සමමට හදන්න ඕනේ. සමහර දිගට කටේ තියන්න බලනවා මේක අකප්‍රයි. ඒක සුදුසු නෑ අසංවරයි. කෑම කියන්නේ. ඊළඟ 10ක් තියෙනවා. න අනාථේ කබලේ මුඛද්වාරම් විවරිස්කාර. නේ ගුංජමානෝ සබ්බං අත්තම් මුඛේ පක්ඛි පිස්සාමි. නේ සකබලේන මුඛේන බ්‍යාහරිස්සාමි. නේ පින්දුක්ඛේප ගම්බුංජිස්සාමි. නේ කබලාවච්ඡේද සම්බුංජිස්සාමි. නවගණ්ඨකාරකම් බුංජිස්සාමි. නේ සිතාකාරකම් බුංජිස්සාමි. නේ ජීවානිච්ඡාරකම් බුංජිස්සාමි. නේ චපුචපුකාරකම් බුංජිස්සාමි. කරුණු 10ක් එතන තියෙනවා. දැන් අනාහතේ කබලේ මුකද්දානම් විවරිෂාමි කියන්නේ දැන් බත් කියලා හදා ගන්නවා කට ළඟට ගේන්නේ ඉස්සර කට අරිනවා ඒක කැප නැහැ ඒක අසංවරයි කට ළඟට ගෙනල්ලවන දෙතල අරින්නේ ඒක සිහියෙන් කරන්න ඕන දෙයක් නැත්නම් බලන්නේ නිකනොත අසංවරයි අසංවරයි ඒ නිසා දෙතල ළඟට බත් කියලා අරගෙන ඕනේ කට අරින්නේ ඊළඟට නබුඤ්ජමානෝ සබ්බං අත්ත මුතේ පස්සේ පතිතිස්ස මේ කියන්නේ අනුභව කරද්දී ඇඟිල්ලක් හරි කට දාන තහන ඇඟිල්ලක් හරි දෙතලෙන් ඇතුලට ගන්න තහන එහෙනම් අරගෙන අනිත් ඇඟිල්ලෙන් ඇතුල් කරන්න එතකොට අත හෝ ඇඟිල්ලක් හෝ කට තුලට නොදෑ යුතුයි දැන් සකබලේනමු කියන ව්‍යාහාරිස්සාමි කතේ බත් තියෙනවා නම් ආහාර තියෙනවා නම් මොනවා හරි කෑමක් කතේ තියෙනවා නම් කතානුකූලයි. කතා ගනුවට අසංවදයි. ඒ වචනේ පැහැදිලි නෑ. එක්කෝ කතේ සිඳා වීසි වෙනවා. ඒ නිසා කතේ යමක් තියෙනවා නම් ගිලලවන කතා කරන්නේ. ඒකත් එක්ක සංවර වීම. නේ පින්දුක්ඛේප සම්බුංජිසාමි. අර ළමයි කඩලා කනවා වගේ මෙහෙම වීසි කර කර එයාම ගැනීම තහනම්. ඒක අසංවරයක්. හැබැයි ඉතින් දැන් සමහර විට ඒ වගේ ඒ පළතුරු කෑල්ලක් නැත්නම් කඩල වගේ දෙයක් එහෙම විසි කරාට ආපත්‍ය නෑ. අර බත් ගැන මේ කියන්නේ. බත් ඇතුළත ඉහිරෙනවනේ. ඒකයි. නෑ කබලාවච්ඡේද සම්බුඤ්ඤී සමන තවත් එකක්. දැන් බත් පිටක් හදාගෙන භාගයක් අරද ගන්නවා භාගයක් අතේ තියාගන්න. ඒකත් අසංවරයි. භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් කරද ගන්න පුළුවන් වුණාට හදාගන්න ඕනේ. දැන් අවගන්ධ කාරකම් දැන් ඔය කිලව් වඳුරු කට ගත්තාම හක පුරවා ගන්නවනේ. <laughs> එහෙම කැප නැහැ. හක පුරවාගෙන තියාගන්න කැප නැහැ. Taman කට ගත්ත බත් පිට වළඳලා අවසාන ඕනේ ඊළඟ පිටක් ගන්න. මොනවා හරි පළතුරුණත් එහෙමයි. ඊළඟට න සිත් හත් මිදුණක ආහාර ගනිද්දී මේ අත රසාදාන්න තහනම්. ඇබත් සුළු එහෙම නැත්නම් වතුර බිඳු වීසි වෙනවා. ඒ නිසා අත ගසා දාන්න සුදුසුනේ කසංවරයක්. නෑ චිත්තාවකාරකම් බත්තුළු ඉහිව ගන්න තහන. බත්තුලක්වත් ඉහිරෙන්නේ නැතුව ඕන ආහාර ගන්න. බත්තුල පමණන්නේ අනිකුත් කෑම જાති එළවලු මොනවා හරි ඉහිරෙන්නේ නැති වෙන්න ආහාර ගන්න ඕන. ඒක සංවරයක්. නෑ ජීවහානිච්චාරකම් සමහරව කෑම ගන්නකොට කට ඇනෝ දිව නිරනවා. ඒක කැප නැහැ ඒක සුදුසු නෑ ඒක බලන්නේ නිකමට අසංවරයි. දැන් චපු චපු කාරකම් සමහරු තලු ගහනවා. තලු ගැනීමත් අසංවරයි. දැන් ඉන්දියා රාජ්‍යයේ හරියටේ නොදියුණු මිනිස්සු කැම ගන්නකොට බොහොම සද්ද වෙනවා. ඒගොල්ලෝ තලු මාරනවා. ඒක කැප නැහැ. එතන 10යි. තා තියෙන 6ක් ওই ආහාර ගැන. න සුරු සුරු කාරකම් බුංජිස්සාමි න හත් නිල්ලේකං න පත් නිල්ලේකං න ඔත්ත නිල්ලේකං න සාමිසේන හත්තේන පාණීතාලකං න සසිට්ඨකං පත්තිදෝන කියලා හයක් තියෙනවා ඒ කියන්නේ මේ න සුරුසුරුකාරකම් කියන්නේ කිරි මෝරු මොනවාරි දියර ජාතියක් බොනකොට සුරුසුරු ගාලා වරනවනේ ඒක අසංවරයි සද්ද නොවෙන්න ඕනේ පානීය කරන්නේ තේ හරි කිරි තේ හරි මෝරු හරි වෙනත් ඔය පළතුරු විසාරි. එතකොට පානය කරන දෙයක් සුරුසුරු ගන්න සද්දෙන් නැතුව දැනදීම සංහාරයක්. මේ හත්වෙනි ඉල්ලේක ආහාර ගනිද්දී අත ලෙව තාන්න හොඳ නැහැ. ඒක අසංහාරයක්. දැන් පස්වෙනි ඉල්ලේක සමාත මේ පිඟාන හැන්ද පාත්‍රයේ ලෙවකව අසංවරයි. දැන් ඔට්ටනිල්ලේ එක දෙපළ ලෙව ගන්නත් හොඳ නැහැ. දසමක දෙතොල තියෙන දේ දීක යොදි කරලා ගන්නවනේ ඒක අසංවරයි. ඉතින් දෙතොල තියෙන නම් කොහොමද ගන්නෙ? තොල ටිකක් නමා ගන්න ඇතුළේ. අන්න හරි. එතකොට හරි. තොල නමා ගන්න නිසා කෙරේ දිවෙන් දෙවන්න සුදුසු නෑ. ඒකට දැන් සමහර මී පැණිය චතුමඳුර වගේ જાති තියාගෙන දිවෙන් ගන්න කැප නෑ. ඒක හැන්දින් හරි වෙන දෙයකින් රටේ ගා ගන්න ඕනේ. ඊළඟට සාමිෂේන හත්ේන පානීය කාලකම් ඒ කියන්නේ අපේ ඉඳුල් තියනවා නම් මොන හරි ඉඳුල් තියනවා නම් හැන්ද හරි කෝපය හරි භාජනයක් අල්ලන්න අසංවරයි ඒක ලිසල වැටෙනවා අනික තව කෙනෙකුට අල්ලන්න බැරි වෙනවා අතසෝ දෝහණය කළ ඇල්ලුවට කමක් නැහැ ඊළඟට න සසිතගම් පතදෝන අන්තරගලේ ඡන්දේශාමි කියන්නේ තමා භාජනයේ සෝදලා තේන තැනක ඉඳුල් නොදෑ යුතුයි. තේන තැනක ඉඳුල් දැමීම සුදුසු නේක අසංවරයි. ඒකාතයෙන් සතුන් වහනවනේ. ඒකාතයෙන් එතන දුගඳ වෙනවා. ඒකාතයෙන් දකින්නන් අප්‍රසන්නයි. ඒ නිසා ඒක අසංවරයයි. ඔන්න ඔය ටික ආහාර ගැන 30ක් වතන කියුණා. දාතින ධර්ම දේශනා සම්බන්ධ කරුණු 16ක් උතන. ඒක ඉතින් ඒකක් දැනගෙන තියෙන්න වටිනවා. මෙහෙමයි 12 කියන එක නෙමෙයි ඔතන නීතිය. ඉරාවර වීම. ඉරාවර වීම. දැන් මේ අවුරුලෝසු වෙලාවට වඩා ඉරේ ගමන් වෙනස්කම් ඇති වෙනවා. සමහර දවස්වල 12ට ඉස්සෙල්ලත් ඉරාවර වෙනවා. සමහර දවස්වල 12 පහලක් ඉරවර වෙනවා. දැන් මේ කාලේ අපේ ලංකාවේ නම් 12 පහලක් තමයි ඉර අවර වෙන්නේ. ඒක ඉර පායන්නේ 6ක් පහලා විනාඩි 25ක් ගිහිනම් දැන්. මේ ලංකාවේ අත පැරණි වෙලාවෙන් බැලුවොත් අලුත් වෙලාවෙන් තින් 6මාර 6මාරල විනාඩි 25ක් පමා වෙනවා. එතකොට විනාඩි 25 අයි ඊළඟට ඉර බහින වෙලාව බලන්න ඕනේ. ඉර නැගීමයි දැහීමයි අතරේ මැද්ද තමයි ඉර මුදුන් වෙන්නේ. දැන් සමහර දවස්වල අපි හිතමු ඉර උදා වෙනවා පැරණි වෙලාවෙන් 6:25ට කියලා. ඉර බහිනවා 6:18ට කියලා හිතමු. එතකොට විනාඩි 7කට කලින් බැස්සනේ. නේද? අර 25ක් වෙනකන් හිටියේ නෑනේ. 6:18ට බැස්සා. එහෙනම් මේ විනාඩි 7 දෙකට බෙදන්න ඕනේ. විනාඩි 3 හමාරයිනේ. එතකොට දැන් 12යි 12යි 18යි 3මාරයි 21මාරයි. දවල් 12යි විනාඩි 21මාරකින් ඒක අවර වෙනවා. දැන් සමහර විට ඉර පාය ඉර පායන්නේ 6යි 25ට කියලා හිතෙමු. ඉර බහිනවා මේ පාත් වෙන 6යි 10ට. 6යි 10ට බහිනවා එහෙම තියෙනවා. එතකොට අර 25න් 15ක්ම ඉස්සර වෙනවානේ. 15 දෙකට බෙදන්න ඕනේ. පැය 6ට 6ට. එතකොට විනාඩි 7මාරයි. එතකොට 12යි ඊට පස්සේ මේ මේ උදා වුණේ මේ 6යි 25තනේ. ඒකෙන් විනාඩි 7මාරක් අඩු කරන්න ඕනේ. එතකොට 12 විනාඩි 18මාරට ඉර අවර වෙනවා. අන්න එහෙම ඒ කාලේ ඒ මොකක්ද ඒක මේ අවස්ථාව කියලා. ඒ ඉරේ උදාවීම දැසීම අනුව තමයි ඉර මුදුන් වීම තෝරගන්නේ. නමුත් දැන් ඔර්ලෝසුකය ගණන් ගන්නා බැවින් ඒ ඔර්ලෝසුකය 12න් පස්සේ ගන්නතොත් මිනිස්සු දොස් කියනවා විකාලේ ගත්තා කියේ. තමන් දන්නවා තා විකාලේ නැහැ. නමුත් අපි ප්‍රවේශම තියෙන්න ඕන 12න් ඉස්සරම ආසං කරගන්න. එතකොට කාටවත් දොස් කියන්නත් බෑ, තමාට සැක උපදින්නෙත් නෑ. ගලන් ඉස්සර අවසන් කරගෙන දත් සුද්ධ කරන්නත් ඕන. දත් සුද්ධ කරන්නේ දැන් වික්ෂුන් වහන්සේලාට තියෙන අය මේ දැන් කටේ කලෑචක් තරම් අර දත් අතරේ තිබිලා ගිලුණොත් දලයන් පස්සේ විකාලේ ආපත් වෙන විකාල ලෝකෙ. නොදැන ගිලුණත් ආපත් වෙන. සාමාන්‍යයෙන් අත්තන දැන දැන ගිලුණොත් වරද වෙනවා. දැන් මේ සිල් කිරිසට දැන දැන කිලුණොත් ශික්ෂාපදේ කැඩෙනවා. ඒක නිසා දා ආහාර ගත්තන් පස්සේ දවල් විනාඩි කීපයක් ඇතුළත දස් සුද්ධ කරන්න ඕනේ. හකුරු ඉතින් මෙහෙමයි හකුරු මේ හැබැයි මෙහි හකුරු වල හාල්ලට තියෙනවා. ඒක නේද? එනිසා උදේට නම් කවන්නේ. ඈ? පහළ නම් තියෙනවා. සමහර යන්නේ සමහර ඒවා තියෙනවා. දැන් අපි උදේ මට ලැබිච්ච අකුරු කෑලි හාර. එහෙනම් ඉතින් ඒක ඒ තෝරලාවනේ ගන්න කවුද හදන්නේ කියලා. සමහර ආදානය. හ්ම්. ලංකාවේවනේ. සමහර විට දැන් බර වැඩි ඉඳ හරි ඒක ප්‍රමාණය හදා ගන්න හරි දානවා. නිකන් සුනිසල් වගේ තිබුණා. හ්ම්. ඊළඟට දැන් ඔන්න ධර්ම දේශනා ගැන සංවදකම් ඒකත් වැදගත්. හිරි කියන්නේ තියෙන ආහාරයක්. හිරි ආහාරයක්. සුදුසු නෑ සුදුසු නෑ. ඒකේ තියෙනනේ කිරි මිශ්‍රණයනේ. හ්ම්. කෙලින්ම කෙලින්ම ඖෂධියක් නෙමෙයිනේ. දැන් චොකලට් තියනවා නම් නැත්නම් ඒ වගේ කිරි මිශ්‍ර තියනවා නම් ඉතින් ආහා ධාන්‍ය වලත් එහෙමනේ. ධාන්‍ය දැන් ඒවා ධාන්‍ය මිශ්‍රණේ තියෙනවනේ. මොල්ට් මිශ්‍රණේ ධාන්‍ය තියෙනවා. ඔව් කිරි තියෙනවා කිරි තියෙනවා. ලෙඩ වුණා කියලා ඒක බෙහෙතක් නෙමෙයි. ඒක අවශ්‍ය නැහැ. ඒකට වෙනම තියෙනවා දැන් බුද්ධ කාලේ ඔය සාරදිකාබාධ කියලා තිබුණා සනීපකමක්. මොකද දැන් වස්සානිරුතේ දෙමාසයක් දිගට වැහැලා වස්සානිරුතේ අගමාස දෙක පායනවා. මේ වගේ තදව පැවිල්ල එනවා ඉන්දියාවේ. එතකොට සරත් ඍතුවට හැදෙන රෝගයක් භික්ෂූන්ට කියන භික්ෂුණනේ භික්ෂුණට තම බලපාන්නේකමද ගිහි පින්නතුන් රැයට කැම ගන්නවානේ භික්ෂූන්ට බලපාන ගෑස් එක වගේ එකක්. එතකොට බුදුරජාන් වහන්සේක නිමිත්තෙන් නියම කළා පංච දේශජ්ජේ. ජිතෙල්, වෙන්දරු, උක්සාකුරු, දීපැණි, කලතෙල්. ඔය කරුණු පහ. වර්ණ පංචදේශ දෙක ආහාර නොවේ. නමුත් ආහාරයෙන් කෙරෙන කටයුත්ත ඒකෙන් කෙරෙනවා. චතුමදුරු පුළුවන්. චතුමදුරු පුළුවන්. චතුමදුරු කිව්වම එක එක තාලයක හදන චතුමදුරු තියෙනවා. අර ඔය කියන අවශ්‍යතුලෙන් හැදුවොත් හරියි. ප්‍රොජිතේ වෙන්තු උක්සකුරු ඊතැනි. ඒක චතුමදුරු. ඉතින් ඒ විදිහට ගත්තනම් අර අර රෝගේ යටපත් වෙන ආහාර ආහාර නැති රෝගයක් මේක ગેස්ට්‍රික් හැදෙන්නේ. ආහාර මදි නිසා ඉන්න වැඩි. <laughs> චීස් ගැනත් අපි සොයලා බැලුවා හොඳට දන්න කෙනෙකුගෙන් චීස් නිෂ්පාදනයේ තනිකර කිරි ඒකට මිසල ලගෙන ලුණු විතරයි. තෙල් මිස ඈ වෙනද කමන්නේ. වෙනද කියන්නේ බටරනේ. ඒක පංච දේශ රජිතයි. දේශ කේස් කියන්නේ ඒක ආහාරය. තායිලන්තෙත් දෙනවාද අපි දවසක් අපි තායිලන්තේ එයාපෝට් එකේ ගොඩාක් වෙලා ඉන්නකොට මේ යාලංක මැනේජර් ඇවිල්ලා සමහරවිට චීස් ටිකක් දෙන්නේ. මම කව කේස් කරනවා මෙයා හඳුරන් දෙනවා මම කොහේ හත්තනේ කමන්න අපිට වාසිය ඔබට කෝපි ටිකක් දෙන්න කිව්වා එහෙම තියෙනවා ඒ සමහර ඇතෝක අකපය නැතේ කියලා හිතෙනවා ඒ නිසා අපි සොයලා බැලුවා සොයලා බැලුවාම නිෂ්පාදනය කරන්නේ තනිකර කිරි ප්‍රෙස් කරලා කිරි මඟවලා කිරි අර පිටි කරලා අර සංයෝග කරලා මේ ප්‍රෙස් කරන තද කරන ඒකෝදේ කෙලිම ආහාරයනේ පංච මේ ගෝරසටයි තියෙන්නේ ගෝරස පංච ගෝරස ඇයි තව කියලා ගන්න කිව්වේ දැන් කාලේ නම් ගත වුණාද භවනාතේ ඇයි ගත වෙනවා ඊළඟට තියෙනවා ධර්ම දේශනා සම්බන්ධ සිකපද 16ක් න චක්කපානිස්ස න දණ්ඩපානිස්ස න සක්කපානිස්ස න ආයුධ පානිස්ස කියලා එතන හතරක් තියෙනවා යම් කෙනෙකුගේ අතේ කොඩයක් ඉහෙලගෙන ඉන්නවා. කොඩේ බානකම් බණ කියන්න බෑ. ලෙඩක් නැති කෙනෙකුට. කරක් තියෙනවා නම් පුළුවන්. දණ්ඩ පානිස්ස ඉන්දියාවේ තියෙන අර හතර දයන් දණ්ඩක් පාවිච්චි කිරීමක්. ඒක ලෙඩකට එහෙම නෙමෙයි. ඒක ඒගොල්ලෝගේ වංශයේ දෙයක්. ඒක අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. ඒක පැත්තකින් කියවන්න ඕන. න සප්තපානිස්ස ඒ කියන්නේ කඩු කිනිසි එතකොට කපන කොටනාවද තියෙනවනේ මේ යුද්ධාවුද ඒවා අතේ තියෙනවා නම් බණ කියන්නේ නෑ. දැන් ආයුධ පානිස්ස ඒ කියන්නේ විදින දුනු ඊටාල දැන් අද කාලේ දුන්න වෙනුවට තියෙන අර තියෙනවනේ මේවා තුවක් වර්ග ඒවා අතේ තියෙනවා නම් බණ කියන්නේ බෑ. කරේ ළඟ හිතේ ප්‍රශ්නයක් නෑ. නැත්තම් පැත්තකින් කියවන්න ඕන බණ කියන්නේ. ධර්ම ගරුත්වය සඳහා. ඊළඟට න පාදුකාරූල්ලස්ස න උපාහනාරූල්ලස්ස න යානගතස්ස න සයනගතස්ස න පල්ලක්කිකා නිසින්නස්ස න වේත්ත සීසස්ස න ඕගුණ්ඨිත සීසස්ස කොහොම තියෙනවා තව එතන ගොඩක් එතන තියෙනවා 12ක් එතන තියෙනවා දැන් පාදුකාරූල්ලස්ස කියන්නේ ඒ මුස්ලිම් ජාතිකෝ පාවිච්චි කරන මේ සෙරප් වර්ගයක් අර ඉලි වලින් හදාපු ඒවා තමයි පාදුක කියලා කියන්නේ. දැන් අපිත් පාවිච්චි කරන්නේ සෙරප්පු. ඒ කියන්නේ කුඩු කුඩ වැහෙන්නේ යටට පාවිච්චි කරන්නේ ඒවා පාදුක. ඒවා කෙනෙක් දරාගෙන ඉන්නවා ගිලම්කමක් නැහැ. එහෙනම් ඒවා ගලවන්න ඕන වන කියන්නේ. දැන් උපාහනාරූලස කියන්නේ සපත්තු. උඩ පය උඩ පැත්ත පැහැනේ අඟලන ඒවා සපත්තු. ඒවා දරාගෙන ඉන්නවා නම් ගන්න නිකේම සුදුසු නෑ ගලවන්න කියන්නේ. ඉතින් අපි නිර්ගම ගුරු විද්‍යාලයේ භාවනා පන්තියක් කරන කාලේ 77 අවුරුද්දේ ගොඩාක් බණහන් දෙක්කාසු වුණා ගුරුවරුම. එදින 100කට වැඩි. ඉතින් මම ඉතින් වටපිට බැලුවේ නෑ මගේ ආශ්‍රයේ මම වඩලා මට සද්ද ඇහෙනවා මේ පාවහන් වල සද්ද අර දින ඇතිල් වෙනවා. මං ඉතින් කිව්වා මේ මට නම් අද බණ කියන්න අපපාය එකිනෙක හරි පාවාන් ගලවන්න කිව්වා. ඊපස්සේ ඔක්කොම ගැලෙව්වා. ඉතින් කාරණේ දන්නේ නැහැ නේද? හරි මේ සිමෙන්ති පොළවේ වැඩි තියා ගන්නකම පාවන්න නැතුව මම ඉතින් තෝරලා දුන්නා ඊට පස්සේ දන්නේ නැති නිසා. ඒකද දන්නේ නැහනේ. ඊළඟට න යානගතස්ස දැන් ඔන්න තමන් බිම ඉන්නවා. කෙනෙක් යානාවක ඉන්නවා. යානාගෙන ඉස්සර තුන සිවිකා ඒ වගේ දාද කාලේ නම් දැන් කෙනෙක් වානා වාඩිලා ඉන්නවා තමන් බිම ඉන්න දේශකයා කවුරු හරි. ගිහියෝ පැවිදි හෝ. ඒකට බිම දෙගෙන යානා ඉන්න කෙනෙකුට ධනකේම ගැට නැහැ. දැන් සායනගතස්ස. දේශකයන් වාසේ වාඩිලා හරි හිටගෙන හරි ඉන්නවා. අහන එක න නිදාගෙන ඉන්නවා දිගාවේ. ඒක බණ කියන්නේ ගැට නැහැ. දැන් පල්ලාතිකා නිසින්නස්ස. ඒ කියන්නේ අර මං කියන්නේ මෙහෙම අකවාට බැඳගෙන ඉන්නවා නම් කෙනෙක් එයාට බණ කියන්න බෑ. එයාත්ගෙන් ඒක අස්කරන්න ඕන නැත්නම් නිසැරට වාඩි කරවා ගන්න ඕන. පල්ලත්තිකා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ සමහර අර වාඩින්න බැරි අත්ව මෙහෙම තියා ගන්නවානේ අද්දෙක. <laughs> අන්න අර මේ ඉන්නවා. <laughs> ඒකෙන් ඒකට කියන අතින් අක්වාට බැඳ ගැනීම කියලා. අතින් හත් පල්ලත්තිකා. දැන් ඒ හැරතවල් මගේ දුෂ්ට පල්ලත්ති ගාගෙන මේ රෙදිපටිනුත් කොහොම බැඳ ගන්නවා. ඒ දෙකම කැප නැහැ. මේක තියෙනවා නම් ඒක නිසැරට වාඩි කරවා ගන්න ඕනේ. නෑ වේපිත සීසත් සමහර ජටා බැඳගෙන ඉන්නවනේ අර අර සිත් ජාතිකේ වගේ ජටාව තියෙනවා නම් බෑ. ඈ එහෙම තියෙනවා ඉතින් ඒක බනහන වෙලා නෙවෙයි. නෑ බනහන වෙලා ආ එනේ අදින් පස්සේ අදින් පස්සේ කරන්නේ ඒක තමයි නොදන්නකමනේ තියෙන්නේ. කලින් කියලා දෙල නෑනේ. ඒකත් ඒක අසංවරකම නේද? ධර්ම අගෞරවය කියනවා. ඊළඟට නැස් ඕගොල්ලෝ විශේෂාචාර මුස්ලිම් අමලාගේ වහගෙන ඉන්න එක ගිලංකමක් කියනවා නම් වරදන්නේ. ගිලංකමක් නැතුව. ඊළඟට නෑ සමානිසීදෙත්ත ආසන නිසින්නස්ස. දේශකයා බිම වාඩිලා ඉන්නවා. අහනේ කියලා උඩ උතුක ආසනයක ඉන්නේ කපෙන්නේ. දැන් නීති ආසන නිසින්දිත්ත උච්ච ආසන නිසින්නස දේශකයා පහක් නිති ආසනයේ ඉන්නවා. අහනේ කියලා උස ආසනයේ ඉන්නේ ඒක කපෙන්නේ. දැන් පිටින් හිතෝ නිසින්නස දේශකයා හිතගෙන ඉන්නවා. අහනේ කියලා වාඩිලා ඉන්නේ ඒක කපෙන්නේ. අර ඉස්සර බෝධිසත්ව කතාවක තියෙන එකක් කියලා දෙන්න දෙවුණා. ඊළඟට නෑ පච්චතෝ ගච්ඡන්තෝ පුරතෝ ගච්ඡන්තස්ස. දේශිකයා පස්සෙන් යනවා. ඉස්සරන් යන එකට බණ කියන්නේ. නඋපතේන ගච්ඡන්තෝ පතේන ගච්ඡන්තස්ස. දේශිකයා මේ කුඩා පාරෙන් යනවා. අනිත් එක නම් හොඳ පාරෙන් යනවා. එහෙනම් දේශනා කරන්න බෑ. ඒකට මම කියන්න ගියාට කතා වස්තුව ඒක මේ කුඩා දරුවන් දුන්නා කියලා දෙන්නවත් නෑ එකක්. අපේ බෝධිසත්වයන් වහන්සේ බොහෝම දුප්පත් කෙනෙක් ඉපදලා තිබුණ එක ආත්මභාවයක පස්සේ තමදිව ඉතින් තමන්ගේ බිරිඳට මේ දරුවෙකු ලැබෙන්න ඉන්න කාලේ අඹ කණ්ඩ ආසාවක් ඇති වුණා. ඉතින් අඹ නෑ අවහරේ කාලේ. පස්සේ ඉතින් මේ බිරිඳ කිව්වා අනේ කොහොම හරි මට අඹ ගෙඩියක් හොයලා දෙන්න රජුගංග වල නම් ඕක ඇතිමයි කිව්වා. ඉතින් මේ මිනිස්යාටින් හැන්දෑවේ දැන් උදේ ගියොත් එහෙම මේ අහු වෙනවනේ. හැන්දෑවේ ගියා කවුරුත් කාටවත් නොපෙන්න රජු උයනේ. මේ බෝධිසත්වයෝ. ගිහලා ඉතින් අමාරුවෙන් අඹ ගහකට නෑංගා. උදේ පාන්දර වෙනකම් බැරි වුණා. එක එක තැන්වල අතක ගාගෙන ඇහැඳ පේන්නේ නෑනේ. ඉතින් මේ සංසාරේ ස්වභාවය. අර හිත සතුට කරන්නේ ඉතින් කොහොම හරි මහන්සි ගත්තා. එළියෙන් සම්නින්දක් නැහැ. ඉතින් අතු ආසේ මේ අතක ගාන හිටියා. ඒතකොට <laughs> උදේ පාන්දර බ්‍රහ්ම මුහූර්තයේට සජ්ජිරුවයි අග්‍ර පුරোহিতය ආව මේ গুপ্ত විද්‍යාවක් රජුරන් දුගන්නන්න. අප්‍රසිද්ධව කියලා දෙන්නේ. හරියටම ගමල වාඩි උනා. <laughs> දැන් මේ ගෝසතුන් වහන්සේ ඉහළ ඉන්නවා. හැබැයි උන්වහන්සේ හරියම බුද්ධිමන්තයි. ඒ ජීවිතයේ අධ්‍යාපනය ලැබලා නැහැ. නමුත් සසර ගේන ඥාණය තියෙනවානේ. ප්‍රඥාව තියෙනවා. ඉතින් බැලුවාම පූජිතයන් මිත්‍යාසනයේක රජු උස්සාසනයේක. පස්සේ මේක දැන් නොකිය හිටියොත් ඒකත් පාපයක්. <laughs> කියන්නේ ගින් ගාදියේ බැස්සොත් වරදක් වෙනවා. ඒක නිසා දැන් මොකද කෙරේ මෙම හරහට තිබුණු අත්තර කෙලවරට ගියා. කෙලවරට ගිහිල්ලා පණින්න පුළුවන් ප්‍රමාණය සැලකලා අඹාත්තේ එල්ලලා පැන්න. පයින් ගමම්ම කාරණේ කිව්වා. සබ්බ මිදන් සමරිගතන් කිව්වා. අපි ඔක්කොම වැරදි කරුවෝ කිව්වා. මොකද ඉතල තමන් වැරදි කිව්වා. මම මගේ බිරිඳගේ බලවත් ඇලිකිල්ලට මේ අඹවරකම් කරන්නා. ඒක මං කරන වරද. මම ඒක පිළිගන්නවා. මේ පුරෝහිතයා දැනුමුතු කෙනෙක්. ඒ මිනිස්සු ඔක්කොම දැනගෙන Taman ගුරුවරයෙක් හැටියට මේ වෙලාවේ තනිය ඉඳලා ගෝලයා උසාසනික වාඩි කරන උගන්වනවා. ඒක වැරදි. එතකොට ඉගෙන ගන්න රාජ්‍යරෝ දැන් මේලා ගෝලයෙක්නේ. ආචාර්ය කෙනෙකුගේ ගෝලයෙක්. එතකොට රජ්ජුරෝසෙන් දෙන වාදයේම දෙගන මේ ශිල්පය ගැනීම වැරදි. තුන් දෙනා වැරදි කරුවෝ කියලා. පස්සේ පුරෝහිතයන් කලබල වුණා. එයාට මේ මලිකම දැන් එයා මේ උපදේශකයා. එයා මේ අයියා මං වැරදි වෙන්නේ ඇයි? සමුන්නාස වැරදි. සමුන්නාස මේ දැන් ගුරුවරේ. දැන් රජ්ජුරුවන් උගන්වන්න ආපේ කෙනා තමන් මිත්‍යාසනික වාදිලා ඉන්නේ. ඒතකොට මම රජ්ජුරුවන් යට ජීවත් වෙනවානේ. ජීවත් වීම වෙනයි. ධර්මයේ ශාස්ත්‍රයේ ශිල්පයේ වෙනයි. දැන් ශිල්පයේ දෙනකොට දෙන්න ඕන තමන් උසාසනේ පවාදලා දෙන්න ඕන. පස්සේ රජුගේ නිහඬ විදගෙන තේරුම් ගත්තා. තේරුම් අරගෙන කිව්වස් මෙයා වැරදි කාර්යයක් මට කිව්වනම් මම ඕක ඉන්නේ නැහැ නෝ. අර කියලා දෙන්න බෑ ඉස්සර. කියලා මේ මිනිස්සයා තනතුරෙන් අස් කරා. පස්සේ මොකද කියන්නේ බෝධිසත්වෝ පූජිතකමට තියාගන්න. ඇයි මේ දුක්පත් වුණත් මිනිස්සයා කොච්චර ඥානවන්තද මේ වෙලාවට කියලා. අර එතන තියෙන අබුද්ධෝත්පාද කාලයක පවා අර ධර්මගරුත්වයේ තියෙනු නේද? දේශකයන් වහන්සේට ගරුත්වයේ තියෙන. දැන් අර අහලා තියෙනද සාමාවතය ඇතුළු පිරිස මේ 500ක් දෙනා බණ ආපු පිළිවෙත ඒ කියන්නේ Tamanda මල්ගේන සේවිකාව කුජ්ජුත්තරා. කුජ්ජුත්තරා මල් ශාලාවට ගිහිල්ලා මල් ගෙනාවා. හැමදාම ගේනවා ඉතින් මල්. එදා එනකොට මල් දෙගුණයක් ගෙනාවා. ඉතින් එයා මොකද අද රජුල වැඩිින් සල්ලි දුන්නාද? නෑ නෑ හැමදාම දෙන්නේ කහවණු අටක්. මම හැමදාම කහවණු හතරක් අතේ තියන හතරකටයි ගේන්නේ. ඉතින් අද මොකද අටකට ගෙනාවේ? අද නම් වංචා නොකරන ධර්මයක් අහගත්තා. මොකද්ද මොකද්ද? මේ විදිහට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ඇසුවා. මං අදින් පස්සේ කවදාකවත් පන්සිල් කඩන්නේ. ඒකට මිත්‍යේ සෝවාන් වෙලා. නිකම්ම නෙමේ සිව් පිළිසිඳියා ඥානලාභිය සෝවාන් වෙලා. පස්සෙකින් සාමාජ ඇතුළු පිරිස බොහොම පුණ්‍යවන්තයි නෙත්ව කිව්වා අනේ මේ මෑණියනේ අපට කියලා දෙන්න මොකක් දේබන් අපට යන්න අවසර නැහැ නෝයි ගණන් එහෙමනම් මේ බණ කියන්නේ මම වාගේ කෙනෙකුට මෙහෙමනම් බෑ. මං හොඳට නාවන්න ඕන, සුදු අන්දවන්න ඕන, උස්සාසනයක සරසලා මා වාඩි කරවන්න ඕගොල්ලෝ මිටි ආසනින්න ඕන. ආහන් හොඳයි කියේ. ඊපස්සේ ඉතින් ඉක්මනින්ම ආසනයක් හදවලා, මේ කුජුත්තරා උසොඳ තනින් නාවල, සුදු අන්දවල, අර උස්සාසනේ වාඩි කරවලා, දිශවර ඔක්කොම බිම වාඩි වුණා. මාලිගා බිම. ඉතින් බන් කිව්වා ගණ කියන වලටින් ඒ බණ අහගෙන ඒ 500ම සෝවන් වුණානේ. ඒක විතර අර බලන්න ධර්මයේ දන්නේ කෙනානේ 1600. ගෙදර වැඩ කරන 1600 ධර්මගරුත්වයෙන් ධර්මයට සැලකුවේ ඇති. කොහොම තියෙනවා. <clears throat> ඊළඟට දැන් ඔතන කියන ධර්මදේශනා ගැන සංවර සීල 16ක් කියවුණා. තව අගවර තියෙන තව කරුණු තුනක් එකක් ඇවතුම් පැවතුම් ගැන. ඒ කියන්නේ හරිතේ අගිලාන උච්චාරං වා පස්සාවං වා පරිස්සාමි. ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ඉතින් බෞද්ධ පින්නතුන්වත් වටිනවා. දැන් හරිත කියනවනේ හරිත කියන්නේ තනකොළ ගස්තල ඇති. ඒවට මල මූත්‍ර දැමීම සුදුසු නෑ. ඒක සතුන් ඉන්නවනේ. ඒ සතුන්ගේ හානි නිසා. ඊළඟට නැචිතෝ අගිලාන උච්චාරං වා පස්සාවං වා කේලං වා පරිස්සාමි. එතකොට හිතගෙන නෑ හිතගෙන මේ හිතගෙන මේ කැසිකිලි වැසිකිලි යාම සුදුසු නෑ. ඊළඟට මේ හරිත වර්ගවල මල මුත්‍ර කෙල හොඳන්නේ යුතුයි. ඊළාටන උදේකේ ආගිලාන උච්චාරංවා පස්සාවන්වා කේලංවා පරිසා. වතුරේ පරිභෝගයට සුදුසු වතුරේ පරිභෝග කළා හෝ නොකළා හෝ පරිභෝගයට සුදුසු වතුරේ දැන් මෝදු වතුරේ නෙමෙයි. පරිභෝගයට ගන්න සුදුසුයි කියන වතුරක ඒ මේ මල මුත්‍ර කෙල ආදී හොඳන්නේ යුතුයි. ඔයකින් ඒ ඇවතුම් පැවතුම්. කොම කියනවා ඇවතුම් පැවතුම් පිළිබඳ සේකියා 29යි ආහාර පාන ගැන පොදලේ 30යි ඒ ඔක්කොම 59යි ධර්ම දේශනා ගැන 16යි. 75ක් එනවා 75යිනේ ඒක තමයි පංචසත්ත්‍ය ශේතිය. දැන් ඔතකින් කියවන ඇසට අපේ තරණී බෞද්ධයෝ හුඟා අනුගමනය කරනවානේ. අපිට ඉස්සර කුඩා කාලේ කියලා දෙනවා මෙහෙමයි, අනන්නේ මෙහෙමයි කෑම ගන්න කියලා දෙනවා. ඒවා අපේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අපේ බෞද්ධයන් අතර තියෙන්නේ. සමහර දේවල් තින් අමතක වෙනවා. නමුත් ඒ අනුගමනය කරනවා නම් ලොකු සංවරයක්. සංවරයක්. කන්න ඕනේ. හ්ම්. ඔව් ඔව්. ආ සතුන් වාගේ. කොහොද දැන් අර එකට කනවා. හා හා හා. තියෙනවනේ. හ්ම්. ඒක සාත්‍ය දන්නවද? ඒ කියන්නේ දැන් ඔය එංගලන්තෙන් ආපු කාණ්ඩෙනේ. එංගලන්තෙට අපේ බෞද්ධ ආభాෂය ලැබුණානේ. ඒක තමයි ඒගොල්ලෝගේ නීතිය පවා අපේ විනය නීති අනුව කළා තියෙන්නේ. එහෙන් ආපු අයනේ. ඒ නිසා හුඟක් දුරට අනුගමනය කරනවා. ශිෂ්ටාචාරය. ඒකට කියනවා අර සාරුක්‍ය කියලා. සාරුක්‍ය කියන්නේ සුදුසුකම්. <clears throat> සුදුසුකම්. දැන් එතකොට අනෙක් කාලේ තමයි දැන් අර මුලින් ගාථා වලින් කියවලානේ දැන් අපි ප්‍රතිපත්ති කරන කාලය තුල විශේෂයෙන් ඇස සංවරේ, කන සංවරේ, නාසිකාව සංවරේ, දිව සංවරේ, කාය සංවරේ, වචනේ සංවරේ, හිත සංවරේ තා අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙන්නේ දැන් මේ කීප සංවර වලට අවශ්‍ය වෙන්නේ සතිය. සතිය. ඒක සතියෙන් තමයි සංවරය පුරුදු කරන්න පුළුවන්. සතිය නැත්නම් සංවරය පිහිටන්නේ නැහැ. සංවරය කැඩෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක මේ මේ සතියෙන් කළ යුතු දෙයක් බව විසුදු මාර්ගයේ උගන්වනවා. ශික්ෂාපද රැකීම සද්ධාවේ. ඒ වගේම දොරටු ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සිහියේ. ආජීවයේ සංවර කර ගැනීම වීර්යයේ. සිව්පසය ගැන නුවණින් කටයුතු කිරීම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂා කිරීම ප්‍රඥාවෙන් ඔය තියෙන ශ්‍රද්ධා සාධන සති සාධන විරිය සාධන ප්‍රඥා සාධන කියලා සතර සංවර සීලය ශික්ෂාපද රැකෙන්නේ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවයෙන් ඊළඟට ඉන්ද්‍රියන් සංවර කරගන්න සිහිය සිහිය නැත්නම් ඉදurang සංවර වෙන්නේ නැහැ එතකොට දැහැමි ආජීවයක් කරන්න පුළුවන් වීර්යය පිළි නැත්නම් ධාර්මික පැත්ත හිතන්නේ අනික ගන්න ආහාර පාන සිව්පසය නුවණින් කරන්න ඕන ඒක තමයි ප්‍රත්‍යසන්නිච්ච සීල. ඒකට ඥානෙ ප්‍රධානයි. ප්‍රඥාව. දැන් අපි ගාන ගන්නවට ආහාර ප්‍රත්‍යේක්ෂා කරන්නේ. ආහාර දැන් චීවර හරි ඇඳුම් හරි ඊළඟට වාඩින මේ ආසන ආදි දේවල් ඊළඟට ආහාර මේ ගිලම්පස ජාති. එහා මේකක්ම ප්‍රත්‍යවේක්ෂාවෙන් ගන්න ඕනේ. අපි ඉතින් හුඟක් දුරට ඒවා මේ පුරුදු කරලා තියෙන බොහොම ගැඹුරට ඒව දැන් කියන්නේ කිව්වොත් බය වෙනවා. වෙලා ඕ නෑ නෑ එහෙම කියන්නේ. ඒ ඒක වඩා ආරක්ෂාවටයි. ඒ වඩා ආරක්ෂා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔය ගිහි පැවිදි හැමෝම වන්දන ක්‍රමය නෑ ඒක නෙමෙයි. අභිවාදනය කියන්නේ ප්‍රසංග පීඨා වැඳීම. ප්‍රසංග පීඨා වැඳීම. දඬු නමස්කාරය හැමෝටම නියම කරලා නෑ සමහරු කරනවාම. ඒක නීතිගත එකක් නෙමෙයි. නීතිගත වන්දනා තමයි ප්‍රසංග පීඨා වැඳීම. ඒකට කියලා තියෙනවා ඉස්සෙල්ලා මෙහෙම හිටගෙන දොහොත් මුදුන මේ මේ තියා අංජලි කර්මයක් කරලා වැඳලා දෙපය අල්ලලා වඳිනවා. තුන් සැරයක්. වසඟ පීඨව වඳිනවා. ඒක බුද්ධ කාලේ වන්දනාව. ඒ නිසානේ අර වන්දනා නොකළ යුතු වෙලාවක් කියන්නේ. දැන් නිදාගෙන ඉන්නවා නම් එහෙම වඳින තහනම්. වාඩිලා නිදාගෙන ඉන්නවනේ. එහෙම නැත්නම් මේ ආහාර ගනිමින් ඉන්නවනේ. නැත්නම් වෙන වැඩකදලා ඉන්නවනේ. එහෙම වෙලාවල අර පාලන්න ගියොත් එහෙම කලබල වෙලා. ඉතින් දැන් අපේ සිංහල රටේ දැන් තේරවාද බෞද්ධ රටවල් වලයි කාලා වඳිට දෙන්නේ නැත්තේ සංවරය අසංවරයක් වෙනවා ඒක සමහර විට. දැන් ඉස්සර කාලේ දැන් ඔන්න කාන්තා පක්ෂයේ භික්ෂූන්ගේ පාල්ලා වඳිනවා. එතකොට භික්ෂූන්ද සැකයක් ඇති වෙනවා අප තාපත් වෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්න එකට විනය නීතිය පෙන්නවා මහණෙනි සදහවත් මව්වරු නැත්නම් කාන්තා පක්ෂයේ වඳිනවම දෙල්ලෙන්න කියන්නේ. ඒ කියන්නේ මේ ඒ ඒක අමුතියෙන් කපය හොල්ලන්නේ නැතුව හිටියොත් ආපති වෙන්නේ. එහෙම කියලා කියනවා. නමුත් අපේ සිංහල රටේ විනයගරුක භික්ෂුන් වහන්සේලා කියනවා අල්ලන්න දෙන්න එපා. ඒක ආපති වෙනවා කියලා. ඒ ප්‍රවේශම සඳහා. නැත්නම් Taman හරියට හෙල්ලෙන්නේ නැතුව හිටියානම් ආපති වෙන්නේ. එහෙම කියලා කියනවා. ඒකකොට ඒ නිසා වන්දනාවේ නියම ක්‍රමය තමයි දැන් ඉතින් බම්බයක් හරි සමීප වෙලා හරි මේ පසඟ පීඨුව වැඩිම. දැන් බොහෝ දෙනා ඒක දන්නේ නැති නිසා කරන්නේ නැහැ. පසඟ පීඨුවා කියන්නේ මොනවාද? ඔව් ඔව් දෙදන දෙවල මිට නළල හිම පිහිටුවා වඳීම. ඒක තමයි අදුවාදන කියන්නේ. අර අභිවාදෙත්වා උක්කුටිකන් නිෂේධාපෙත්වා යාචි සම්භෝ කියලා එහෙම තියෙන වෙන්නේ නේද? දැන් සමහර විට සාමාන්‍ය කෙනෙකුට සිල් දෙන්න වෙනවනේ. ඉස්සර අභිවාදනය කරනවා. ඊට පස්සේ උක්කුටුකින් වාඩිලවන සිල් ඉල්ලන්න. උක්කුටු කියන එක හැමෝටම බෑ. උක්කුටු කියන්නේ මේ මේ විලිමු දෙක ලං කරගෙන ඇඟිලි වලින් ඇඟිලි වලින් පොළවට ස්පර්ශලා මේ අත් දෙක මෙතන තියාගෙන වැඳීම. එතකොට පොළවට කකුල් දෙක මේ සමබරට කියන්නේ මේ විලිමු ගෑවිලා නැහැ. ඒකකින් ඉස්සර නම් අපි පැය ගණන් හිටියා දැන් නම් ඉන්න බෑ. දෙන්නම් නම් කොල්ලම ඕනේ. ඒ කුටු කාසනේ. දැන් අපි සිල් ගන්නකොට ලංකාවේ කුරුදු පුරණාම සිල් ගන්නකොට සමාරයේට දැන් විනය නීතියන මේ උපසම්පදා වෙදි එතකොට සාමනීර භූමියේදී උපාධ්‍යා ග්‍රහණයම තියෙනවා. ඒවා කරනකොට උත්කුටකින් ඉන්න ඕනේ. ඒකට ආපත්‍ය දේශනකොට දින උත්කුටකින් ඉන්න ඕනේ කියලා. ඊළඟට මේ එසේ දැරියත් තමයි දන ගහගන්නේ. ඊළඟට පසඟ පිට වැඩිම තමයි අභිවාදනය කියන්නේ. බුලන් දෙන්නේ නැද්ද? ඔව්. අත් දෙක තමයි එස නල්ල පැත්තට ගත්තර කමන්නේ බිම තියාගන්න. අත් දෙක දිග ඇරලා. නෑ නෑ නෑ ඔහොම නෙමෙයි. මෙහෙම මෙහෙම. අධ්‍යක්ෂ වීමට කියයි. ආනන්දහරි. ඈ? වැලිමිට ගෑවෙන්න ඕනේ. වැලිමිට ගෑවෙන්න ඕනේ. දැන් යමක් අපි දැන් අපි හිතමු දැන් තායිලන්තයේ රජුගේ සංඝයාට දාන පිළිගන්නවා දන ගහලා ගිහිල්ලා. එකක් පිළිගන්නලා පසඟුවට වඳිනවා. අයත් එකක් පිළිගන්න වඳිනවා. එහෙම වෙලාවේදී අත මෙහෙම තියන්න මෙහෙම තියන්න ඕනේ. දැන් යම්කිසි දාන වස්තුවක් නැවතල්ලන්න තියෙනවනේ. නැවත දානවස් දැන් එක දානවස්තාව පිළිගන්නවා වැන්දා. අයත් නැගිටලා දානවස්තාව පිළිගන්නවා වැන්දා. එහෙම වෙලාදී අත් දෙක මෙහෙම කිව්වොත් දුවිලි හරි පොළවේ තියෙන දෙයක් ස්පර්ශ වෙනවනේ. ඒ නිසා මෙහෙම කියන්න කියන්නේ. අන්න ඒක තමයි වැදගත්. එතකොට ඒ ඒ අවස්ථාව අනුව අනිත් වෙලාව මෙහෙම කියලා වදිනවා. පත්කදේවද නැත්නම් පැදුරෝද මෙහෙම කියලා. කලසෝද කියලා වදිනවා. ඒක නිසා තමයි වැඳීමේදී මේ යමක් වෙලා ගන්න කියන්නේ. ඒකෙන් ආනිසංශ කුඩා දරුවෙකුට 4යි වැඩිහිටියන්ද 5යි. යායු වන්නෝ සුඛං බලං කුඩා දරුවෙකුට. වැඩිහිටියෝ නෝනින්නේ කරන්නේ ඒක ආයු වන්නෝ සුඛං බලං ඥාන. ආනිසංස පහක් ලැබෙනවා. දැන් ඒකට එයින් ඇතිහෙනම් අපි වැඳීම ගැන එක ප්‍රශ්නයක් අහනවා. ඒකටත් උත්තර ලැබුණා මම නැගිටිනවා. <laughs> ඒ කියන්නේ අපි වන්දනා කරන්නේ මක් නිසාද? ඔව් ඔව් මානෙ දුරයි හරියටම හරි නිහතමානී වෙන්න නිහතමානී වෙන්න වඳින්න ඕන තැන තමයි ඉස්සර තෝරගන්න ඕන යම් කිසි කෙනෙකුට වැන්දොත් මගේ මාන්නේ ඒ අත ගන්නවනම් වඳින සුදුසෙක් නෙමෙයි මගේ මාන්නේ ගන්න මගේ මාන්නේ පොළොවටම දාන. දැන් බුදුරජාණන් වහන්සේට කොයි කෙනෙක් වැන්දත් රජ කෙනෙක් වැන්දත් සබ්දෙවුඳු වැන්දත් මාන්නයක් ගන්න නැහැනේ. උන්වහන්සේ නිහතමානීනේ මාන්නේ සම්පූර්ණයෙන් නැති කළනේ. ඒතකොට උන්වහන්සේ වන්දනීයයි. උන්වහන්සේගේ පාමුලාපයෙන් වඳිනවා මේ සංසාර දිගෝ කලක් පතන් මා මහමෙරමන් උසගෙන ආපු මාන්නේ එතන තියෙනවා. ඒතකොට නිහතමානී වෙනවා. නිහතමානී වීම තමයි එතන ඇත්තට ආචාර ශීලය. ඒකට සීලයක් කියනවා වන්දනා කියන එක ආචාර ශීලයක්. චාරිත්‍ර ශීලයක්. ඒකම තමාගේ සිතේ නිහතමානීකම පිහිටනවා. ඒක තමයි මේකේ ප්‍රධාන ආනිසංස. ඊළඟට අනිත් කාරණේ නිරෝගී වෙනවා. වඳින්න වඳින්න නිරෝගී වෙනවා. ඒ ළඟදී ඒක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ අවුරුද්දකට ඉස්සර මේ අවිසාවල පැත්තේ ආරණ්‍යක භාවනා මධ්‍යස්ථානක ස්වාමීන් වහන්සේ නමක් මාහෝ මෛත්‍රී කියලා. ඉතින් මට කිව්ව අදහසක් ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඉස්සර සිං අමාරු කීම සමාරු තිබුණා. දැන් මට සනීපයි. මොකද උදේට හවසට විනාඩි 45ක්ම වඳිනවලු. කොහොමද වඳින්නේ? එක එක ගුණයට වෙන වෙනම ඉසපාත් කළ වඳිනවා. අරහන් ගුණයට වෙනම වඳිනවා, නව ගුණයට වෙන වෙනම වඳිනවා. ඒ චුද්ධ ඥාන වලට එක එකක් ගාන වෙන වෙනව අඳිනවා. එතකොට තෙසත්තා ඥාන එක එකක් ගාන වඳින මොහොම ගණන් කරලා බැලුවාම 137 තරක් වඳිනවලු. එතකොට වඳින්න වඳින්න ව්‍යායාමයක් නේ. ඒකෙන් උන්වහන්සේ දැන් නිරෝගී. දැන් අර බුද්ධ ගයාවේ ලාමවරු වඳිනවා ලෑල්ලක් කියන්නේ දැකලා ඇති. ඒ ලෑල්ල ගෙවිලා තියෙන සමහරව වැඳලාම. ඒ මෙහෙම දිගා වෙලා වඳිනවා. වඳින්නේ මේ නාගුණ වැලක් අතේ තියාගෙන. ඒක එකක් එක සැරයක් ඇඳලා එකක් වෙන් කරන එක ගැටයක්. 108 වරක් වඳින එක හුස්මට. දෙත දාඩිය දාන. ඉතින් ඒකෙන් ඒ අත හරිය නිරෝගීනේ. ඒ වාගේ වන්දනාවෙන් කායික නිරෝගකම ලැබෙන නිසායි ආයු වන්න සුඛං බලං ලැබෙන්නේ. ඒකයි නිරෝගකම ලැබෙන වන්දනාවෙන්. එනිසා මේ ඒ ආනිසංස රසක් ලැබෙන්න හේතු වෙන අභිවාදනය. ඒකට දැන් ওই කාරණා ගැනත් අපි මතක තියාගමු. ඉතින් කාය සංවර, වාක් සංවර, මනෝ සංවර කියන මේවා අපි කාට කාටත් තියා දෙන්න වටිනවා. එතකොට දැන් අපේ සීලයම අපිට සංවර සීලයක් වුණා. දැන් අපි හිතමු සංවර වැඩගෙන ඉන්නවා. සංවරව වාඩි වෙනවා සංවරව කතා කරනවා සංවරව ඉරියව් පවත්වනවා එයින් අපේ සීලයක් පිරෙනවා සංවරය කියන එක සංවර සීලයක් සංවර සීලය නිසා ශික්ෂාපද ආරක්ෂා වෙනවා දැන් මම හිතෝදේ කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සංවර සීල පහ අද දැන් කියන්නේ කිව්වොත් ඊළඟට වැඩසටහනට බාධා වෙනවා දැන් අපි සමාදන් වෙන ශික්ෂාපදයක් පාසා සංවර සීල පහක් බැගින් ලැබෙනවා දැන් හිතෝදේ සමහරුන් දෙන්න වෙන්නේ නැහැ නේ. නමුත් ඔව්. මහත්යට වඩා අර වෙලාවකට වෙනවා. දැන් උච්චාසායන කියන්නේ පමණට වඩා උස්සු. උස් පමණට වඩා කියන්නේ බුදුරජාණන් වහන්සේ නියම කළා කියන අත්තංගුල පාදකං සුගතංගුලේනි කියලා නීතියක්. අට්ටංගුල පාදක සුගතංගුලයෙන් දැන් ඇඳක් කුටුවක් වැනි දෙයක් හදන කොට සුගත් අඟුලෙන් අඟල් 8යි සුගත් අඟුලෙන් අඟල් 8යි කියන්නේ දැන් අඟුල් කියන්නේ මේ ඇඟිල්ලක පළල කෝදුවල නෙමෙයි දැන් මෙහෙම ගත්තම අඟල් 4යි සුගත් අඟලගේ දෙක අපේ අඟල් 3යි සුගත් අඟල කියන්නේ මෙහෙම අඟල් 3යි එතකොට සුගත් අඟල් 8 වඩා 3 24යි මෙහෙම අඟල් මෙහෙම අඟල් 24යි කියන්නේ හරියටම වියක් දෙකයි. දැන් අපේ වියකට ඕන මෙහෙම අඟල් 12ක්. මෙහෙම ඇඟිලි අඟල් 12ක් යනවා වියකට. සාමාන්‍ය කෝදු අඟල් 9යි. ඒකට ඈ වඩු වෙන වඩු වෙන ඒක තමයි. ඒක තමයි. ඒකට සාමාන්‍යයෙන් අඟුල් අපේ අඟුල් අඟල් කියන්නේ ඒකට අඟුල් අඟුල් නෑ මේ මේ මං කියන්නේ දැන් 24ක් ගියානේ 24 නම් අඟුල් එතකොට කෝදු අඟල් 18යි එතකොට යම් එකමාරයි ඈ කියනයි කියනයි කියනයි ඉතින් රියනක ඔසගන්නේ මේ විත්තමින් යට දැන් මේ තියෙනවනේ මේ පුතුව මේ විත්තමින් යට කකුල තමයි නියම විත්තමින් උඩ තේන දවක් ඒ වගේ මේ කුසන් ආදියම ඒවා ඒක නිම්මක ගන්නෑ. ඒක උස් වෙන්නත් පුළුවන්, පාත් වෙන්නත් පුළුවන්. මේ කකුල් තේන්නවන වැඩිම ගන්න මේ රේලයි. ඒක අඩු වුණාට කමන්නේ. ඒක වැඩි වෙන්න බෑ කෙසඟක්වත්. ඒක තමයි උස ප්‍රමාණය සැලකන්නේ. ඒ හැර දැන් වාඩි වෙන කුසන් වර්ග තියෙනවානේ. මෙත්ත, ආර්දේවා, ඒවා තියෙනවා 21ක් අසපාසන 21ක් තියෙනවා ආස්තරණ එතකොට ගුදිරි මෙට්ට 21ක් තියෙනවා වර්ග ඒවා ඔක්කොම කියන්නේ මේ වෙලාවේ එයින් දැන් අද කාලේ බොහෝ සෙයින් පාවිච්චි වෙනවා නම් මේ කුළුම් ගුදිරි කුළුම් කොට අන්න මහා ආසයන දැන් මේ වගේ ඒවා පුළුන් නෙමෙයි මේ සාමාන්‍යයෙන් අර එක එක වර්ග ඔව් ඔව් ඒවා පුළුන් නෙමෙයි නිසා ඒක උච්චා මහා ආසයන්ට වැටෙන්නේ ඒ නිසා දැන් මේ ආසනය දැන් මේවා පාඩුණා කියලා ශික්ෂාපද කැඩෙන්නේ නැහැ. ඒකට උසස් ප්‍රමාණය දැන් ක්‍රීනක වැඩි නම් මේ මේ කකුල ඒක කපන්න ඕනේ. කපලා ගත්තොත් හරි. නැත්තම් අර අනිත් පැත්තට වල ගන්න. <laughs> ඈ ඔව් ඔව් ඒක තමයි. අර ව්‍යාල ව්‍යාල කියන්නේ දැන් සිංහ රූප, ව්‍යාග්‍ර රූප, කොටි රූප ආදී කකුල්ල කියනවනේ ඒවත් මහා සයන්ට වැටෙනවා. ඒක උච්චාසනයේ මහා සයන. ඒතර රතුම් සතුම රතු පාට, ආස්තරණ රතු පාට විය, රතු කොට්ට ඒවත් මහා සයන්ට වැටෙනවා. කොහොම කියනවා ඒකකීත ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් දෙලින් හැම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන සතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛං බලං